में अपने आप पे दोस्तों स्वामी महाराज के साथ प्रैक्टिकल साइड जब बोला हम यहाँ थियरी से थोड़ी थियरी विषय में तो मैं भी स्वामी महाराज की हुआ मैं और पाठ पाठ नहीं करे और थोड़ा हमारा काम करना कोई नहीं बोला लेकिन हम पूरा हाल होते हैं और हमको दिख रहा है ಸತ್ಯ ಅದು ಜನರಿಗೆ ಏಕೀಕರಣ ಏನು ಜನಕ್ಕೆ දුක ගැටීම කියන්නේ ඒ දේ කරනවා මේක සත්‍ය රස ප්‍රත්‍යවගිලා කරනවානේ ඒ එතෙන්දී අපි මොකද ගැටෙනවා උතුරින් දෙයක් නැත්නම් වැරදි නැහැ දෙයක් මේ මේ පරිදි ආනාපානය අපි ලබන සුවයද අපි පරිච්ඡේදෝපාදයේ දෙන්නේ දෙන්නේ අරින්න ගන්නේ විද්‍යාත්මක හැටියට නැත්නම් එතකොට මේ ප්‍රේම පස්සෙන් නැහැ. ප්‍රේම පස්සෙන් නැත්නම් ඒක මේ දැනීම තරහ මෝහය ඇතිවෙන්නේ නැහැ. ඒක මේ ප්‍රශ්නේ සම්මාසෙම වැරදි ඒක ලික්කනෝනේ එතන අනාපානේ අපේ අනුසෝය අපි එතන පරිණාම පස්සෙන් නැතිසන. පරිණාම පස්සෙන් නැතිසන පරිණාම සේ වහලා වෙනස් වෙනවා. ප්‍රකාශ කරනවා මේක මෙහෙමයි කියනකොට වෙනස වෙනවා. ඒක ඒකේ ට්‍රාන්සිෂන් එක. මොකද කැලලට පොඩ්ඩක් කියවුවත් කොහොමද කියන්නේ කියලා දැනෙන්නේ. දැන් කොරන්න අපතේ ඉන්නේ කියලා. විස්තර ප්‍රකාශ කරනවා. අපිට මේක නිත්‍ය සංඥාව කරගන්න. අනිවාර්යයෙන්ම. අනිත්‍ය සංඥාවේදී ඔව් දැන් ඒක වරක් මට වගේම බලන්න. මේ නමතයන් කියන දැන් මේක නැහැ. නම දානවා දැන්ම අවුල් වෙනවා. දැන්ම අවුල් කරන්නේ තමයි තමයි ඒකම ගම්කටවල කියන්නේ කරනවා. ඒකට කොහොමද කියලා ලස්කේනම මම දෙන්න තරම්වත් මේ දෙයක් එක තැන පිටින්නේ නැහැ. ඒක ජීවිත වෙනස් වෙනවා. ඒක කියන්නේ මේකද නේද දෙන්න. මේකද කොහොමද පොලිස් කියන්නේ කියලා මේකේ ප්‍රශ්න අහනවා. ප්‍රශ්න තමයි කියන්නේ ආයෙත් මේකට නම් වලට ගන්න. නතරක් ගන්න කරන්නේ මේක ගන්න කරන්නේ කියන්නේ ඉතින් ඒ බලන ලෝකෙ ඉඳෙන්නේ නැහැ. ඒකේ කියන්නේ කියන සර්වඥ කියන්නේ මොකක් තරම් කඩයක් වල ඒකමත හිඳ ලෝකයක් පවල් කියලා ඒක නිත්‍ය වලක් කියලා. අරකට තමයි අපි නිත්‍ය වලක් කියලා ඒක කරනවා කියන එක. ඒ නිසා ඉතිහාසය කියන්නේ තමයි කරවත. ඉතිහාසයේ දෙක දෙකගේ පොරසාවක්. ඉතින් ඒක ගෙන අපිට උගන්වන්නේ ඉතිහාසය. ඉතින් අපි ඒක ලේකලා වුණත් අම්මගෙන් කියනවා කල්පරිලර පාස එයා කරනවා කොහොමද ගාවවල් පාස් වෙනවා. මේ කොහොම පාස් වෙනවා කියන්නේ එළම එක දෙක තිස්සල ඉවරයි හරියට. කොහොමද කරන්නේ? ඇත්තටම එයා කියන්නේ ඒක ඇත්තටම. එයාට ජපතේ දැන් වරදේ දැන් කියෝපතේ එහෙම වමාලා. දකුණු තැනක පාස්. අනිත් කරනකොට දෙපාර්තමේන්තුවට මේ තරම් සීක්‍රේ නිරසනයේ කරනවා ගන්න හදනවා කියලා කියන්නේ. ඒක කොච්චරක් එක අලවද කරගන්නද? කොච්චරක් එක මගේ කරගන්නද කියන්නේ. ඉතින් නිරසනයේ ලෝකෙට පුතෝ කරන්නේ. එකක් කරන්නේ. මේ දෙකම පටවෙන්නේ අත්විදි හැකි එකක් කරන්නේ මුතුවල සීල් කරනවා. මුතුව තරංගා. මුතුව ට්‍රේන් කරනවා. බලාගෙන ඉන්න කෙනෙකුට කොච්චර වෙලා කියන්නේ. ඒක වගේ වෙනවා. කවුරුකෙනෙක් ආරම්භ කරනවා. මේ වල කියන්න බෑ. ඒක කවදාවත් ජීවිතේ බලන්න බෑ. ඒ නිසා සිහියම නතර වෙලා. සිහියට යන්න විසුරුම කියන්නේ. ඒ අනිත්‍ය කියන නම කියන්නේ. සත්‍යතිය කියන නම කියන්නේ. ඉතින් හොද කියන රවල කියලා විස්තර කරන්න දෙයක් කරකවෝ. මම මොකද කියන්නේ? මොකද මම කියන්නේ. අකරණයි. මම ජගතිය නාමයේ පරමේශ්වර බලයෙන් කරන්නේ ඒක බලන්න. යම්කේ කරනවා. ඒකට තමයි කියනවා ඔපනින්ද. මම ප්‍රගතියේ යනවා SMS කරනවා ඊමේල් කරනවා ඊමේල් කියනවා නේද ඊමේල් කරනවා. හැබැයි චලන එක වෙලා දැන් විද්‍යාවේ කියනවා ඕනම පොච්ච පාඩක කරගත්තා. ඒකල පාඩක දෙකයි අදාළ පාඩක කරගත්තා කොලිටිස් දෙකක් තියෙනවා. ස්පීඩ් එකයි වේට් එකයි ලෑස්ති එකයි ස්පීඩ් එකයි. ඒක ඒක අන්තිමට කියවද? ප්‍රසන්න කීලාසේ ස්පීඩ් එක බලන්න මැෂින් එක ફોકસ කරනකොට කවදාකවත් ඒක බලන්න වෙන්නේ නැහැ. මේක කරන මැෂින් එක ફોકસ කරනකොට ස්පීඩ් එක බලන්න බෑ. සැකේ කඩේ කරලා බලන්න. කොච්චර උස කොප්පියද කවුරුන්ට වැටුන කවුරු ටයිම් කරලා ඉන්නේ කොප්පිය. එක පජේ කරලා තියෙනවා. මොකද ඊට ලෝකෙදී අර කැලේ දෙකට ගෙට කරලා කල්සයෝලා යාමතේ වතර දෙන්න පුළුවන්. ඉතින් අපේ පාඩවල විතරනේ මහලෝක වශයෙන් තෝපිලා කියලා අපිට පාඩම් කරනවා. ඒක ඒක විදියට පාඩම් කරනවා ඒකට බබාරවම නෙමෙයි. ඒක කියනවා විශේෂ ඉගෙන ගන්නවා. ඉතින් ඔබ තුන උදාහරණ ගන්න කියලා මේ වාක්‍යය අහන්නේ. මොඩේ ඉස්තරක වැඩ බැක්කවල ඉස්තර ආකාරයෙන් මොකටද තරගේ වාහනේ කරලා තමයි කර්ණවල කරලා තරගේ මමහනේ කරලා නැත්නම් වෙනස් වෙන දෙයකට මේ වල හිියට අපි ගාන කොට ඉඳලා හිියාර වගේ යනවා මුලට දැන් ආලෝකයට පාවිච්චි කරනකොට බලවි හිියට අපට ගත්ත හිියට වලේ ඒක ඉස්ලාමයේ හරි ලස්සනට වෙදෙන්න කරනවා ඉස්ලාමයේ මහාවාදී අලකෙන්නේ සීලම බලන්න. ඒක ෆික්ස් කරන්න. ඒ සංඥා ෆික්ස් කරලා කියනවා හරිනේ. ඒක බලන්න කොහොමද දීුණාට ගැලපෙන්නේ අරගෙන. ඒක බලාපොරොත්තු මොනවද කරන්න බැරි ඒ සීලයේ වෙනස් වෙනවා අරගෙන වාක්වක් කරනවා බය වෙනවා බය දානවා වනේ කරනවා කරන්නේ නැත්නම් බෑ මට වෙන මොනවද දෙන්න බැරිද කියන්නේ මේ අnder ඉන්නේ තේරෙන්නේ හොඳට තේරිලා සත්‍ය පිළිගන්න යනවා ඒකනේ තියෙනවා. ඒක මොඩකම කියලා අපි ගන්න ඕනේ. කටකටකම කියන්නේ ආමඩකම කියන්නේ අන්දරාගෙන නෝක. නැත්නම් මේ වෙනස් වීම කියන දැක්කම සුරක්ෂිත කරලා ඉතිරි කරකට ගියාම බලයන්කොට වෙනස් වීම දකින්න පුළුවන් වෙනස් දකින්න වෙනසක් ඉස්තවාට කියන්නේ බෑ. ඉතින් ඒ නිසා අක්ක කන්නේ සාතිය කියන ස්ථිර කරන්නේ කියන එක ආය සතිය කියන අනිත්‍ය බලන්නේ. ඒක තමයි. අදින කරදරයක් සතිය එන්නේ ස්ථිර සංඥා. ඊට පස්සේ සතිය වෙන්නන්නේ අනිත්‍යතාවය. කොහොමද කරන්නේ? සිටි කීපකින් කියනවා. නැතරට ඉස්තර කරනවා වාගේ කියන්නේ නල්ලයි ප්‍රතිශිෂ්ඨ කරලා නල්ලයි ප්‍රතිශිෂ්ඨ නිෂ්ඨු කරනවා. එකක් සලාර කරනවා රිසර්ච් එක. ඉතින් නල්ලයි ප්‍රතිශිෂ්ඨ කරනවා. ඒක ඉස්සරහට වෙයි. එක්සැටි කරලා තමන්ට ඉමේල් කරනවා. ඉතින් සීල අනුපාත ඉස්කෝ කරනවා. ඉතින් දැන් කොහොමද බුදුහාමරණම් කියන්නේ? කලයි විශ්ිෂ්ඨ කියන විශේෂ අනිච්ච දුක්ඛ දරාගන්න කියලා තුනද? ඒ නිහිස්ටික්. ඒකයි ඔක්කොම ඒක ඉස්තිර කරගන්නවා. රිසර්ච් කියන්නේ ඉස්තිර කරගන්නවා. නැත්නම් සුසුම බලවල බලවල මේක මේක ඉස්තිර කියනවා. කියනකොට මෙයාට කරා මේක කරා. ඒක සීඝ්‍රයෙන් ඒ වගේ තමයි කැටයක් කියලා රූපාරෝපක මේකට සිද්ධ වෙනකොට අපේ පරිණාමය සිද්ධ වෙනවා. The state is සම්මත ආධාරය කියන්නේ අනිත්‍ය සංඥාවෙන් නිච්ච කරගන්න. ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය පිළිබඳව විශාල චින්තනයක් කියලා ගන්න මනුස්සයා මොනවද කරලා ඉන්නේ. එයාම ඇල්වා එතන අමතක. මේ සිද්ධ වෙන රසය තමයි තමයි ඇල්වා එතන බව. එයාට ඊගාසිට බලන්න ගන්නේ ඒ මොකක්ද බලන්නේ කියලා මේ මාකාරයේ වෙන පුරාණ වෙන දෙයක් කාය වෙනනේ දෙක තමයි අපි කියන්නේ නමුතුවා මේ සර්වඥතාඥානය කියන්නේ සර්වඥතාඥානයේ නම්වත් දෙන්නේ නැහැ කියන එක මොනවද වශයෙන් විපස්සනා වශයෙන් පරිකාරයෙන් ලබන ශීලයේ ඉන්ද්‍රිය බලන්නකොට ඒ දිවතකේ දැක්මයි උදක් කරනවා කියලා වෙනසක් නැහැ ඒක දරාගන්න ගන්න, හිතා ගන්න, ඒක අදාහරණ කිරීම නිසා අපි ඉන්නේ ඒක දෙකක එකක් කරා. When walking in the garden, I see a rose and I think it's a beautiful rose. Similarly, I see a small baby and again use the word beautiful, beautiful to describe the baby. I like to know whether the word beautiful is an attraction. I don't know further. Have I been attracted by using the word beautiful? And does it create a craving? This very subtle and please explain to me whether it is uh, defilement, much understood. But I think you another person to come and put opinion, you are supposed to be with the left leg that right leg and that is happening in your body sensitivity change of your impedance and without a notice, immediately mind jump into the high sensitivity and then see visual object. Now going from body sensitivity to eye sensitivity is simply on the pleasure ritual. Mind is attracted to more pleasure And now you know, or if you know now are supposed to be with body sensitivity, now it is in eye sensitivity, that is diagnosis. And then you can understand which one is more preferable, what is higher, the sensitivity of your leg on the ground, impact of the ground, or eye sensitivity, the visual object. So that decided but not by you, but your personality traits, your liking and so they are immediate opportunity now. Even though this is this defilement, the other one is innumerable amount of defilements. So who made the decision to jump from that more secure place to the insecure place? And then further indulgence in the insecure place. If it is going, keep on indulging, then it is place. But if you can see, I have no agenda. It is not my agenda. I need my honest, simple understanding to be shared. But it is that. So now we can understand, even though it is not pre-planned, it is what it happens. And on top of that, these are more attractive. So if you can understand that, even though the developments are working, you are understanding the mechanism, how the priority selection motivation of the mind. So therefore, uh, this is, you have to repeatedly let it happen again and again. When and have to keep it in the, as far as motivation meditation is concerned with the body sensitivity, because one thing is it is less defined. And jump into the other, don't regret. Understand what is the principle behind, what is the agenda behind. But this is boring. This is repetitive. This is monotonous. Nothing special. So the therefore is jumping. Whether your mind is appreciating that or understanding the process. If you understand it, the better You get the marks. If you try to justify the visual object is more pleasurable, that means definitely you are supporting the pleasure principle. That means defining. So very difficult and some another person can analyze it. But what happened is that particular person was started to ये रात से धर्मदेशन आ रही थी भगवान से इसे अखंड सत्य इसके गोपाल विश्व केवलम सागर यानी भूते नाम है क्या भूते गीता करते जो सारे यानी इतर होते ऐसे कैसे हम कुछ भी दिमाग में खेल प्रकार अगर अगर मत हो जाए දැන් රූප උපාදානදී රූප සංඥාව ලෙස නැවත නැවත සිදුවෙන අප්‍රමාණ කෙලස්කේට කරන්නේ. නමුත් අඛණ්ඩ සතිදාරා මුදල පවතින්නේ නම් රූපයේ රසගත කෙලස් හට ගන්නා බව සිහිපත් වෙන නිසා එසේ රසගැනීම ගැටුනේ රූපයේ දැකීම පමණ නතරවන්න පුළුවන් බව. ඒ අදහස දෙත්තේ දෙත්ත මත්තන් යන්නද නැතිනම් අඛණ්ඩ සතියේවත් රූපයේ හොඳයි ප්‍රමාණවත් වශයෙන් පැය නිමේ පසු කොටක් නවතින්නද? සතියෙන් අහන සතියෙන් ලෝක ජය මනසේ කිය බෙදා දෙන්න පරණතිලේ එකයි මනසේ යන සාපේක්ෂ විදින උපාදානයේ ඇති ප්‍රබන්ධ වශයෙන් නොනාට අන්නාවන්ති කෙලස් හදන්න මේ දෙත්‍ය දිට මතක දැනගන්න ඕන මම සම්මාත දැනගන්න යන්නේ ස්වාමීන් වහන්සේ මම සිතා කියන්නේ රෝගයේ ප්‍රේමනාකාරය විදිහට උදේල දෙස්තුල් කියලා ධර්මස්කාර භාවනාවෙන් ලද අත්‍යන්තික සීකර ගන්නට සම්මතයේ ඒ ඊට පෙර මොකටද කියන්නේ. තවත් අන්න සතියක් දෙදෙනා කිසිවක් ඇති නොවනවා කියන්නේ. වගේ ප්‍රශ්න කරනකොට රෝගයක් විදිහට හොඳයි වර්ගක් නැහැ කියලා සිතා. ඒක තණ්හා ක්ලේශය ඇති වාදස් වහන්නේ රූපයෙන් පිටත් වෙනවා. එසේ නැත්නම් දස්න ජීවිතේ ඒ වෙලකට උපාදාන වෙලා පිට වැටෙනවා. මේක සිතන අපිට මුලාවන්නේ රූපය නිසා. මේ කාටවත් පැහැදිලිව දෙන්න පිටා ගෞරව දෙලා සිටිනවා. වහන්සේගේ මෙතන ධර්මදානයේ මාර්ගඵල නිවන්නේ කියලා. චර්චිතයට වාදී ඉන්නවා. සුජාතන්සේ ඉතුරුවේ දෙවිත්වවාදී. ඒ වෙලාවේ මාළුත් ස්වාමීන් වහන්සේ කිව්වා මේ වේදසෝතාපි වේදනා විශේෂ පශසෝතාපි උපකූපේ දැක්ක වේදනා මෙන්න කෙලස් දැනෙන්නේ බුද්ධ සත්‍ය අවබෝධයක් සිද්ධ වෙන නිසා ඒ සත්‍ය තනවා වෙන්න බැහැ නේද ඒ කනනේ කරන හරස වෙලා තියෙන මොකද ඇති වෙන විදිහේ යාත්‍රේ දක්වෙන්නේ පශසෝතාපි රූප වේදසෝතාපි වේදනා රූප කුද්දා කියනවා ඉන්දරේ තියෙනවා කීයති නොකෂීය. ඒවා බලන්නේ නැහැ. දැනගන්නවා මේ රෝග මේ ඉන්ද්‍රිය සංවරයට නැති වුණොත් ඔන්න වැඩ කරන වැඩ පිළිවෙල යනවා කියනවා. සුපර් මාකට් එකේ මිනිස්සු කරලා ඉන්න බලවලා shopping ටික. ඒයි කරලා බලන්න බෑ. පොලිසියට වඩා දෙන්නේ මොසේ ඉස්සරහට කොටේ නෑ. එයා තාම ඉන්නවා. මේ සිවිල් අදගත්ත රාජ්‍ය සභාවට ඉතින් ඒවත් තියෙනවා කස්ටමර් කෙනෙක් විදිහට ඒක බලන්නකොට එක දවසක් එයාට අහු වෙනවා. මිනිස්සේ කොහොමද මේක ප්‍රොප්ලේට් කරන්නේ? ඒ හොරවන්නේ එයා කතා කතා කරන්නේ කරදරවල දැන් මේ මත හිතත් මේක කරනවා කියන බල. අනිතත් මේක කරනවා ඒක කරනවා කියා කියන අනිසි මොකක්ද නැහැ දැන් මාසේ කෝපිටස් දාන්නේ. ඊට පස්සේ මනසයා ෂොප් එකේ ගන්න කියන්නේ. ඒකෙන් එක්ස්පෙරිමන්ට් කරනකොට. ඉතින් ඒක දැක්කේ සිල්ලොට යන්නේ පොලිසියට මම සිග්නල් එකක් දෙන්නා. ආපේලාදී අර මනුස්සයෙක් ඇහෙන්න බලන්න. එතකොට අල්ලන්නේ පොලිසියට. මනුස්සයෙක් මේ සීසර් CIA නිලධාරියෙක් බලන්නේ විතරයි. ඉතින් ආයෙත් කොහොමද යන්නේ? ඒක සරයක් කියලා. ඒක සරයක් කියන්නේ හොරාට පාළුයි. ඩිටෙක්ෂන් එකට දාන්න. ඒක වෙන්න වෙන්න. මම හොදටම දන්නවා. මිනිහ කවුරුත් පංචකර හොරක් කරනවා නෙමෙයි. මොකද දැක දැක දැනගෙන ලෙක්ෂන් සැරේ වරක් කරගන්න. ඊළඟට මට උත්තර දෙන්න. ඉතින් ඒක නිසා ඒ හිස්ටරි එකේ පරීක්ෂාවක් තියෙනවා. ඒක කරා එකකට හරි දන්නවා. දැන් ඩිටෙක්ෂන් ඇවිල්ලා තියෙනවා ඔය සැරයක් හරි නොටිච් එක ඔක්කොවදා ඊපස් ඉන්ටර්නෙට් කරනවා. කිසිම කෙනෙකුට මේ මේක ප්‍රශ්න කරන්න පුළුවන් නෑ. ඒ වගේ තමයි කෙලස් වල දන්නවනම් මේ ඉන්නේ සත්‍යාලෝක යන්නේ කියලා මොකක්ම කෙලෙසට ඒ සිංහ විද්‍යාව කියන එක කරන්නේ දැන් ඊට තිබුණ පමණක් කෙලෙස් පොබෑ අපි කෙලෙසට කරකම් කරන්නේ මොකක්ද නම් අවනිදාය පදාගෙන ඉන්න දෙවිය මොකාරද ඒ කියන්නේ මේ දෙකීමේ කෙලෙස් නැති වෙනවා කියලා එතකොට ලෝකෙ වෙලිලා මේක දැක්කම කියලා දෙයක් කරනවා කියලා දැක්කම වගේ බලන්න හැබැයි හොරා ගන්නවා ඇහැට කියලා. පාරකම් අඩුවලා තියෙන්නේ මේ ක්ලෝස් ෆිට් ස්ටීල් එකනේ. ඒ දාගන්න. අවුල් ඒ කොහොමද රෝකේ දාගන්න. ඇලකින් කරයක් වගේ. ඒ නිසා අපිට කියන්නේ කාර්යය කරන්න ඕනේ. නිරීක්ෂණ ශක්තිය. නිරීක්ෂණය කරනකොට හොරෙක් කියන ගාන ප්‍රමාණය ගන්න එපා. පරිවේක්ෂණය කරනවා කියන්නේ කරලා කරනවා කියලා. ඒ මනුස්සයා අන්න ඩකයි මනුස්සයා වෙලකට ඇවිත් නෝට් එකක් කතා කරන සුදු භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මේ උත්තර ඩකයි නෝට් එක පාරට මේ එකතියාව ලෝක ප්‍රශේතම ඉතින් ඉක්මනට මොනවාරි සීනි කියලා දැම්ම නැත්නම් ඉක්මනට යා කොහොමද සුදු මාකට ගෙන්නත් චොක්ලට් එකක් අරගෙන එතකොට සීනි කාර්යය කරන්නේ ඩිටෙක්ට් කරනවා සයිකල් කරනවා තෝ තමයි වර්තන කෙරෙන්නේ කියලා මේ සාකච්ඡා කරන ප්‍රකටකයක් ප්‍රේක්ෂකයන් කියන මාස තුන කියලා. ත්‍යාගංශය කියන කේමොන් සතිය විදිහට ගොනු යන්නත් යනවා නැත්නම් කියලා කියනවා. ඒකෝට ඒකේ කවුන්ටර් එකේ ඉස්සරහට හරියට මම මේ පොඩි යාමිකය පෙන්නන්න මම මේ කියවයි කියන්නේ. ඒ කියන්නේ සුපර් කරේ කියන ඔරෙන් කියනවා. අරන් කරන්නේ ඒ මොකද මේකේ ෆීචර් කී ඔබ්සර්ව් කරන්නේ නෑ. අහුවෙන්න බැරිවා. ඒ කියන්නේ එයා සත්‍ය සුචරිතවන්නේ වැරද්දක් පිළිගන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ ක්‍රමයකට ඕනේ වාරයක් මේ විදිහටම අවිශ්වාස කතා කරගෙන මොකටද මම දෙන්නේ. රාගයට එන්නයි. ද්වේෂයට එන්නයි. ඒ බලන්න ඇත්තටම මම ඉස්සර දැකපු කලින්සර එකතු නිරීක්ෂණය මත ඒවත් ඇගෙන නම් ආත්මේ වාගේ එකක්. ආත්මේ වාගේ දේවල් අපිට ඉස්සර පෞෂත්වයට බලපාන්නේ නැහැ. ඒ නිසා මේක කියලා වැරද්දක් සිදු වෙච්චි. ඒක දිහාම බලන්නේ නැහැ. එන්නත් තමයි අපි තමයි මාර්ගඵලයක් කරගන්නවා කියන්නේ. ඒ කියන්නේ විශ්වාස කරනකොට බලන්නේ මේ යෝගාවචරයේ දැක්කෝ මේක අල්ලගන්න. නැත්නම් වැරද්දක් නෝ අතාරින්න කියනවා. ඒක නිසා පොරොස් කටේවා තවදා ගන්න එකක් කොහොමද වෙන්නේ කියලා. ධර්ම කාරයේ මොනම දෙයක් නැහැ විශ්වාස කරන්න. ඒ නැවත නැවතට කියන දේ කාම ප්‍රශ්න කරන විපස්සනා කියන. හරියටම නියම හොරාගන්න ඕනේ මිත්‍රයෝ. නියම විපස්සනා ඥාන ගන්න ධ්‍යාන ගන්න යෝ පාරක් වෙන. ඉතින් මෙච්චර දෙනවා ඒක බලන්න කියන්නේ. දැන් නැවත නැවත ඒක ගන්න කරපන්. මේක කෙලෙසේ මුතු කියනවා. එන්නම ඕනේ. ඒ කියනවා ඒ සුත්‍රය බලන්න මතක නැහැ. ධ්‍යානය සම්බන්ධව ඒක කෙලෙස් නැතුව ඉන්නේ දුක්ඛං කායනං මොකක්ද කරක් වෙන්නේ වැඩක් වෙන්නේ කෙලෙසේ දැකලා කෙලෙසේ ඉන්න බැරුව ඇතිලා ප්‍රශ්න කරනකොට දෙන්න බැරුව යනවා වගේ තමයි පිළිතුර කෙලෙසේ මොකදලා රැකෙන්නේ නැති ඉස්සරහ ඒක විතරයි ආසක් කියන්නේ දුකේස් වේවා කියලා සහගත ජීවිතයේදී කෙලෙසේ කියන්නේ ටෙස්ට් එකකට ඒක රිදෙන්න ඕනේ. කාරණේ යනවා දැනෙන්න ඕනේ. අර මේ මේ එකක් කියලා අල්ලනකොට මේ තියෙන ටිකකට කාරණේ කෙලෙක් එකේ තියෙනවා. ඒක හීනෙන් ඉන්ටෙලිජන්ට් එකක්. දැකලා දැනගන්න ඒක පොතලම දැනෙනවා. මට මාත්‍රා තියෙන රාගය වෙනකොට සත්‍ය ආරෝපණය නිසා සත්‍ය වල දෙනවා. සත්‍ය ඡේද සත්‍ය රැඳෙන්නේ මේ සාකච්ඡා වෙලාවේදී අල්ලන්ගේ සිට කරන වානාවේ නිසා එන වේදනාවද කතා කරනවා මම වේදනාව කොහොමද දැන ඔයස් වෙන ස්ථානවල එන වේදනාවේ සිට ඒ අවස්ථාවල මම ඉරියව් මාර්ගයකට කරන්නේ වේදනාව එදාසෙදි සිටීමේ පුරුදුවීම වඩා සුසු බවයි එම සාකච්ඡාවේ මා තේරුම් ගත්තේ මේ දැනුම කරුණාකර නැවත හදා දෙන්න කවුරුත් නැහැ වාසිය කරනවා ඉතින් භාවනාවේ පෙර වෙනකොටම නම් කියනවා ඉරියව් මාර්ග ප්‍රතිපදාවක් කරගන්න. මොකද ඊට යනවා කියලා දැන් බලන්න. ඉරියව් මාර්ග ඉස්සෙල්ලා මොකද ඒක සංකල්ප. අනෝද මොන වේදනාවක් වෙනස් කරන්න බෑ කාරණා බලන්න. ඉතින් මේ වේදනාවේ වාසිරකට ඒක තමයි ඒ දෙන්නේ. යෝගේ දෙන්නේ. නැත්නම් යෝගාචරය කරන්නේ ඒ කියන්නේ පොඩිම කාලේ පොඩියෙකුට මේ හයිඩ්‍රෝජන් කියලා ආරම්භක දිරෝම කියලා කියන්නේ. ඒක දෙන්නේ. මේ වෙලාවේ ලතරුවා කාගෙන දැනෙච්චා. ලත්තාවට පස්සේ ලතරුවා ආය දුන්නත් ඇරෙන්නේ ලත් කැඩෙනවා. ඒක උදේට කෙරුවට පස්සේ ආහාරත් කියන්නකොට පාප කරන කාරණා. කන්නේ විකාරයෙන් නෑ තෝත් පරිසෙත් උත්සව පොදෙන් සෝමදා කරුණා කරන වැඩ කරන්නේ. ඉතින් හැමදේම අපේ ටෙක්නොලොජි එක තමයි. අපි කොහොමද ඒක පොකට කරන්නේ? ඒක දිහට ආන්නේ. තමයි ආවෝ කියන ක්‍රමය මේකයි. ඉතින් ඊට පස්සේ ඒක පටල ගන්න පටන් ගන්නවා. ඒක කොහොමද කරන්නේ? දැන් ඒක ඒ ඒ වෙනසට ඒ දෙයක් කියන කොට ගන්නවා. මේ අසන්නේ උදේසු ප්‍රශ්නයක් හා සම්බන්ධව ආනාපාන කරන යන විට ඒ නොදැනී නිසංසල බවකට පිරිසපසු. කෙන්ද්‍රී කම්පනයේ සංඥා යන බව ඔබේ ප්‍රසව. අදද යන නිසංසල බව පිළිසෙ උදාකාරයේ සිටියේ වුණද. සමහර විට විනාඩි තුනක් ඉඳපර අල්පාරයට එබැවින්. නමුත් ඒ කාර්යයේ මගේ ඇස්තැල්ල ඉන්නවා වගේ දැනෙනවා. ඉතින් මගේ දෙල්ල අච්චර අනුමතක කරා නැගිටිනු. සද්දා වැටුණා. දෙල්ලකේ වේදනාවක් ඇති ඒ වාමනතකේ ඇදෙනවා කීවරක් බලන්න කීපෙදිදී අද්දුතුන. දෙල්ල දෙලි කරගෙන වේදනාවක් යයි මෙහි කරන්නේ සමර්ධනවදී ඒ භාවකයට සමර්ධනවදී එසේ වෙයි මේ දැනීම සිදුවනකොට මා හුස්ම ගන්නකොට ඒ නාස්කාරයේ නැද ඒකට එසේ වන්නේ මගේ සතිය විඳනවා මාර්ගාල නැත්නම් නිසබව නිසා මේ වගේ මා අසංසද බලෙන් පහතර කරගන්නවා මට ඒ කිසිම දෙයක් සහැල්ලුවක් වුණත් නැහැ නමුත් වේදනාවක් දැනෙනවා කොතරම් දෙල්ල එලින් කරගෙන භාවනා කරන්න හිතුවත් භාවනාව අවසන් කරන්නේ දෙල්ල පහකට නැති හේතුව දැනෙන්නේ. දෙල්ල කියන භාවනා කරගෙන නැති කියන සිතුවිලි නැවතත් භාවනා කරන්න උත්සාහ කරනවා. දෙල්ලේ වේදනාව අතරේ උත්සාහ කරනවා. මොකද මේ මානසික අශිෂ්ට භාවනාවේ භාවනාවේ මුදෙන්නේ. නැවත යන්නේ කලාව. එක්ක දෙලේදී මේ ඇතුළේ වෙනස්කම් දැනීම මහා ප්‍රශ්න කරන ගැටේ. මම ඒවා වහන්සේගේ දෙපැත්තට මා අසෝ කර්ම ප්‍රශ්නයක් නැවත අසන්න. මා අසෝ කර්ම ප්‍රශ්නයක් නැවත අසන්න. මේ ඇතුළත ප්‍රශ්න සැකයේ විමසන විමසන දැන කරගන්නේ කෙසේද? ඒ සැකයක්ම අපිට පිළිසිතු වන්නේ. ඔබන්ට දෙවසක්. කොහොමද දුකට කාරණා කරනවා නම් තමයි දෙකේ විදිහට එක වෙලාවකදී මේ ශරීරයේ මොකද්ද අපි හිතා ගන්න බැරි වෙන විදිහට මේ ආරණ්‍ය කියන ඒ හැකියාව ඒක තමයි මේකට වල කියන්න ඕනේ කියලා දුෂ්කරණ රැකියක් කියනවා. නමුත් ඒකෙන් බාහන නතර කරගත්ත තේම මනසට කාරණා ලොකු විනාශයක් නැස්තියක් කියලා. ඉතින් ඒක දිගට කරගෙන කරගෙන යනකොට ඇත්තට බය නැතුව රැජෙතු කරනවා නෙමෙයි. ඒක කොහොමද මේක වෙන්නේ කියලා බලන්න කියනකොට මේ දෙක කරාදී වෙනසක් කොටිම කියනවා නම් නින්දට වැටෙන්නේ තේරෙනවා. ඔය නින්දට වැටෙන්නේ බෑ. නින්දට වැටෙන්නේ තේරුම් ගන්න පුළුවන්. උදේට කිට්ටු වෙනකම්ම අරගෙන ඒක තමයි තේරෙනවා මේ එක ඇස්සේ නිසින්ින්ද වැඩි වැඩි යන දෙතර දෙතර මෙල්ලේ දාගෙන යනවා මෙලොෂන් කියනවා නිසින්ින්ද නැති වෙනවා ඒක ඒක සිද්ධ වෙනවා ඒක කරා ඒක නිසා විපපේ නිදාගත්ත පස්සේ ඒකයි ඉඩම් එක ගන්න ඒ ධර්මදී ගවෝනේ නිදාගන්න ඉඩම් ගන්න බෑ නිදාගන්න ඒක එයා විදියට කරන්නේ මේ විදිහට කරගෙන බාරගන්න සිද්ධ වෙනවා. අදකේදී වාඩිව සනින් මතුවන්නේ ඉරාවේ පක්ෂය. සක්මන් පසු හොඳින් සිට සතප්පේ දෙවි. ඔබ වහන්සේගේ උපදේශපති වේදනාවේ ආකාර උපුටෙහි දැරීම ගැන මාර්ගය දැන් තුනකට එකම එක රසයෙන් අසිතේ යාම ආදී වේදනාවේ මේකේ මේ අවසානයේ කල්වා ලෙසින් වේදනා ආසානයේ විහිදෙන සියුම් පහස සියුම් පහසද වැලි මාලාද ශරීරයේ වස්තන නලියාව දැනෙනවා. නැවතත් වේදේ ආශ්වාස ප්‍රශ්වාස ගැන දැනගන්න තියෙනවා. එයක් නැතිවී ගොස් මට අවුට ශබ්ද ඇහෙනවා. මම ඉන්නවට සියුම් ශරීරයකට දැනෙනවා. මගේ ප්‍රශ්නේ වන්නේ මා යම් තැනකට කොටලියක් බව වෙනකල ගැනීමට ඇති අපහසුතාව ඒකෙන් මාන්නවල දැනෙන සිල් මේ ප්‍රමාණ මේ අරුණකට වේලාවේදී භාවනා ඉදිරියට යන්න කල කල දැනෙන පහදාගෙන තාම ගෞරවය ඉල්ලා සෝවාන්සේ මෙතන ලැබෙනවා. චක්‍රදාසෙන් නැති මෙවලම සාකච්ඡා කරන්නේ මේක විදිහේ ප්‍රශ්නයක් කරනවා මේක ඉතිං ඉල්ලක් කරනවා. මේක ඉස්තරෝත්තරයක් මේ අර ගාපත් තිබුණා කැඩෙන්න හදනවා. මේ අතරමැදි කොහොමද මේ වෙන්නේ කියලා. කැඩිදායක තමයි තියෙන්නේ. මේක කරන්න කරන්න අපිට ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්න තියෙනවා වැඩි පාඩේ යන්නේ කාලේ නාස්තක කියලා ප්‍රශ්න තමයි. නමුත් අප අකුපාර ගන්නවා. අකුපාරේ කියන ළමයා යන කුසලතාව ශක්ෂතාවයක් තියෙනවා නම් ඒ පාරමිතිය තමයි නේද ක්‍රමසාරදී අගය කරන ඉදිරියට යන්න අවශ්‍යතාවක්. ඒක කොයි පැත්තට දාන්න කැලේ පිටට දාන්න පිටට පිටට දාන්න ආල් කියලා කියනවා මේකට මොනවද කියන්නේ කියලා දෙන නම් ඩික්ෂනරි වල නැහැ. ඒ ට්‍රාන්සිෂන් එක තමයි අපිට හරියම අමාරු. ඒවත් දෙවිවවත් එක. ඒ වගේ එක තුනක් වෙන්නේ නැතුව කතා කරන්න අපි දන්න කාරණා යනවා නම් කන්නේ කරලා හදන්න බාරට ගිය ගමන් ඔන්න භාවනා හරියට පටන් ගන්නවා. ඊට පස්සේ මොකක්ද කියපන්. මේ වගේ මලයි යන්නේ ඒකට ප්‍රත්‍යක්ෂ නේ. ප්‍රත්‍යක්ෂ කොහොමනෝ. භාවනා ශේෂ්ඨයකට යන කියන එක්ස්ප්ලෝරේෂන් එක ගවේෂණයකට යන කියන මානසිකත්වය ඒක දෙන්නයි. ඒ සමහරකට කොහොමද කරන්නේ? සමහර උපදී මේ මානසිකත්වයේ අර ඕන අලුත් අලුත් දේවල් වලට ඒක නිසා මෙතනදී ඒක ටෙස්ට් කරනවා. මේක මොකක්ද කියලා සමීකරණ හොයලා කියොත් කරපා. අනායාසයෙන් දෙන්න කියනවා. කම්මෝචි කරා. ආජාවෝ භවෝ කරා. එතකොට from that victory and all for from. ඒ කියන්නේ මොකද කියන්නේ? ජීවිතයේ නිකාය වශයෙන් නරපටිල්ලක් වෙයි. සූවිලේ ජීවිතයේ සෞවිතක් ඉලක්කේ පොත. මේ වාක්‍යෙදී උපදාපේකේ. දීපා. ඒ බැරිනම් හේත කියලා සංඥා කියලා ටිකක් හොයන්න. සංඥා කියලා අපේ වශයෙන් අපි දැන් මේ ඉලක්ක කරේ. ඒක විදිහට කියන එක නේද? ඒක යන්නේ කියලා අපිට පරිශන කරගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ ධාර්මික දෙමාපියන්ගේ නොදැනීම ඔස්සේ එදිනදා ජීවිතේ ගෙනන්නේ. තම ආශාව කරන්නට විතර යාන යනවා නම් උතුරු බඩලා පොළොව ධාර්මික කාරණාත් ආගම කටයුතු බොහෝසේ කරන්නේ. අවකාශයේ ළමා තමයි කාර්යසිත කරන්නේ. ඒත් ඒක දෙවියන්ගේ කාර්යය. වේදනාවට යොමු වෙන්නේ ඒකට දෙන්නේ ඉතාම අසාරයි. වේදනාව එනකොට රාජකාරී කවුරුදේ මේක ලැබෙන ප්‍රධානම සැලකීම. මානව වැඩමුළු වල කතා කරන්නේ පරමතාවට. ඔබ වහන්සේගේ නිරු නිදර්ශන සම්බන්ධ මෙතරම් හේතුඵල ගැඹුරු ධර්ම ඉතාම සරලව පැහැදිලිව අන්තර්ගතවන සදාකම හිතේ රැඳෙන විදිහට එක එක පහදා දෙයි. මෙවැනි මට එන්නා දීම ගැන මම පළමුවෙන් ඔබ තුමාට ඉන්දී ගෞරවය සිදු කරගන්න ප්‍රධාන නිරෝගී බව දිර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා. මෙම දිර්ඝාය ඉවරේ නැවත ජීවිතයේ කියනකට කිය මට ඔබතුමා පැවසු පරිදි වචන සෙට් එක මාරු කරන්න. උදකලාව තරම් වේගය ආරම්භ. එය තව දේවල් කරන ජීවත් වෙන කියන නිසා අකුසල් අවම කරගන්න ආකාරය ඒවා දිහා බලන්න පුළුවන් ආකාරය වචන දෙකක් යෝජනා කරන්නේ. <laughs> ඉතින් රසවත් ආහාර පිළියෙලකට කොට අනුන් සමග ඒ මට මේ ශරීර කාර්යයකට අවශ්‍ය බව මම කරන්නේ. මේ ශරීරෙ දෙන ධාතු ධාතු වචන සෙට් එකක් යෝජනා කර දෙන්න ඉල්ලන්නේ. ඒක ඇත්තටම අපි රාජ්‍යයේ හදාගන්න. ඒකනේ ඒක බදාගෙන ස්පාසාවක් කරන්නේ. ඒ කියන්නේ නමුතියක් නෙමෙයි පරමාර්ථයක්. ඉතින් මේ වෙනස් කියනකොට අපිට වෙන වචන දෙකක් තියෙනවා. ඒ ඒ කරක් කියන එක විතරයි. ඔන්න සිංගල් මාර්ග කරනකොට කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා භාවනා කරනකොට ඒ කොටින් මතයනකොට ඒ කවුරුද කියනකොට ඒ කියවනවා කියවනවා කියන එකමයි කියන්නේ. ඉතින් ඒක හදගන්නයි කියන්නේ. ආයෙත් ඒක ඕක කියන්නේ නැහැ ඉතින් අර මනුස්සයාට දුකවිලා යනවා සෝදාට ගන්නත් ඒවා රටව ආරච්චි කියනවා ඒකේ රාජ්‍යයේ කිව්වට මොකද මේකත් කියන්නේ හොඳයි ආයෙත් හොඳයි මේකේ හොඳයි කියනවා නම් මෙන්න හිතන්නේ ඒක සෝදාට හොඳයි හොඳයි අනිත් සාකච්ඡා කරලා පස්සේ ඉතින් ස්ථාන වල ආචාර්ය වහන්සේලාගේ සභාවකට ගිහිල්ලා ආමන්ත්‍රණය අරගෙන කරන්නේ යන්නේ ඒක කාද කීන අදුවක් විසඳා ගන්න බැහැ හොඳයි. ඒක සුදන්නේ ඉස්සරහ අපෝටුවල වෙනම වචන දැක්කේ. වයර් මාරුල තියෙන්නේ. ඒතර පාස්සේ. විතර විතර දැක්ක ඔක්කොම කියලා මේ වචන දෙක ගැන කොහොමද ඔය යකාරා. යෝගාරා කරනවා. අනිවාර්යයෙන් මේක කරනවා. ඒ අල්ලාහ් ඒක සරකේ පාර කරනවා. ඔබ මේක පොතේ ආවේ. ඉතින් මගේ කරා කියලා මොකද කියන්නේ? ඉතින් ආ කරනවා නම් ගෙදර આવුවාට පස්සේ බබාලා උගලට එනකොට එනවා. කැලේ කැලේ නැටලා පාරක්. ඇටිගේ දවක් කරලා. ඉතින් පොඩි පුතා උන්ගේ මන්නතු තාත්තට උඩට ගියා. යොකකගේ තාත්තා තේරෙන්නද මල තාත්තා තියෙන පාඩවද තාත්තා තාත්තා ඉස්සු. ඔය පාඩේ ගොඩක් ඩිස්කෂන් එකේදී මෙන්න මේ වගේ කොටි මේ හරිලා මිනිස්සු එනවා. මේ විතරට වෙන්නේ දේශනේ කරක තමයි යෝගේ. මම මට ඒක පුදුමාකාර ආහාරයක්. මට ඒක ඉන්න බෑ. භාවනා මිනිස්සු යටි මිනිස්සු එකතුනා. මට ඒක භාවනා කරන්නේ නෑ. මම භාවනා කරන්නේ මට කියන්නේ. අංග බලන්න කිසිම දායක මොන කාර්යවත් නැහැ. ඒ නිසා මාව ගැටේ අමුලි වාගේ කොටකොරෙක් වගේ ටීෆෙක් වගේ ඒක වගේ කොහොමද කියන්නේ මොළෝ හසරක් නැවතුද නැගලා ඕනකට ප්‍රශ්න විලාදී කොහොමද භාවනා කරන දවසට ඉතල කියන්නේ භයානක රෝගයක් කියලා සොරි පරුදුවා තරම් කියලා දෙන්නේ ඒක වසන් කළා තමයි ඔයගලට අවශ්‍ය වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න ඉතින් ඒ කියා බලන ප්‍රමාණයට අවුපාසය. තරගාරයි. එතන හරි යෝගානිකේ මුල සියලුම වැඩක්. සංකල්පය කියන්නේ. සියලු කොට වඩා සංකල්පය කියන්නේ. ඒකට ඒක ඉක්කෝ. සියලු ඥාන තියෙනවා කිසිම දෙයක් අරගෙන දෙන්නේ සෝතන බැරි වශයෙන් කවුද කියලා දන්නේ නැහැ. වැඩටම වෙච්ච එකක් බලන්න. ඒ ඥානෙ ඉබේම කියලා. අපි ලංකාවේ වෙලා තියෙන කාරණා කරනකොට වැඩි විශ්වාසයක්. තරහිම මිස්ටි ප්‍රසන්ට් මාර්ගයේ මිස්ටි ප්‍රසන්ට් කතාලා මිස්ටි ප්‍රසන්ට් වෙනවා. ඒ ටිකි මම ඒ විදිහට බලනකොට වෙනවා මේ මේ ඉලෙක්ට්‍රොනික ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒකෙන් හැදිච්ච දෙයක්. අසනීප කරලා තියෙන මේ මේ දෙකයි. ඒකම ශිෂ්‍යනේ දෙවියන් මොකද කියලා දන්නේ මේ භාවනා කරන අපේමනේ. ඉතින් මේ වත්‍රේ ඇති. අපි කියන්නේ මොකටද මේ වත්‍රේ කියලා. කියන වත්‍රේ මෙහෙම බලන්න නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ. ඒක තමයි අද භාවනා කියන වැෂන් එකක් වෙලා. ඒක භාවනා යෝජයක් නෙවෙයි. අපි කරන්නේ හැමදේම පාවිච්චි කරන්නේ අපි මතකලා. ඒ හැම පාවිච්චි කරන්නේ සංගවන පාවිච්චි කරනවා. සංගවාරම මනෝබේව අනේක මොවද කැටේයි වාසිත සැදී සැදී යනවා. චිත්තයෙන් කරන්නේ අවදේට සංගවාරම මනෝබේව මේක කොහොමද කැටේයි වාසිත සැදී සැදී යනවා. මේ කට්ටිය මේ බාහිර ආරම්භ දකින්න. අර හොඳට ඒක මෙන්න මෙතනයි අපි ඉස්සෙල්ලා ඒක දන්නේ නැහැ. මේ වසාරක ජීවිතේ තමයි තේරවාදී විතරමයි ලෝකයේ එකම ට්‍රැඩිෂන් එක සියලු ගුණ බදලා නොපෙන්නන ජීවිතේ. ඒකයි මහායාන තේරවාදී වෙනස. තේරවාදී ගුණ වැඩිෙන්න වැඩිෙන්න සංගමනවා. මහායාන වික්ෂාපා. ඉතින් ඒකට කියනවා තේරවාදී හිණයක්. වැඩන්නේ අපිට මොන මොකක්ද ඉපත් වැඩන්නේ වැඩක් නැහැ කියන එක මේ අහකට වල මුදල් චුපන්න වගේ. එහෙමද පාඩකට වගේ කියන්නේ පාද. හැබැයි ඒක ගන්න කරොත් වෙන ගන්නකොට නම් කුලිය විතරක් වගේ පහන වාහකය. ඉතින් ඒක මේක තාහක බැලනවා. රීක්ෂකයක් බැලනවා. රීක්ෂක කරන්නේ එහෙම වෙච්ච. ප්‍රයත්නදී මොනසේ මොකවදලා. නැසෙන්නේ මොකදේ? නදකන්නේ මොකදේ? ඒ සර්වචනාසේ මොසින් වලේ යනකොට එතන මේ පාඩක පාඩක දුෂ්කාරයේ යන්නේ පහළ. ඒකට භාවනා කරන ආම ලෝකයක් කියනවා මොකද වගේ කරදරයි. දැන් ඉවරද කියන්නේ. යන්නේ තාමකට ඇවිල්ලා තියෙනවා මේ ගෝපා මේ යක්කාල් කියන්නේ සුසාන කරන්නේ කියනවා. දැන් සීස් භාවනා කරන මොකදද කියලා කියනවා. ඇත්තටම ඒක මොකක්ද කියලා රැස් වෙනවා. ඒක නකො බලන්න. ඉලක්කවල දාටි කරන්නේ බුදුරජාණන් වහන්සේ කරපු පැත්තට ඒක පැත්තට දැන් සකහනවා අනිත් ප්‍රකාරණේ කියලා. අවසරය ස්වාමීන් වහන්සේ මට ආරංචි කරලා චිත්තානත්ම නිර්මාණය කියලා. ඒක චිත්තානත්ම මුලවසාරණිය කියලා කියලා බුදුරජාණන් කියනවා නේ එහෙම කියන්න බෑ. මට වැඩි නිර්මාණي ගෝලියෝ මොකටද ඒක? සමාජ කරලා කියලා එතකොට හැටියට වරදන්නේ හැමදාම එකවත් හැදෙනවා. මම අතරාදේ වල විඳා ඒක කතා කැලිනවා. ඒසම මට කියන්නේ මම හේතුමාගේ අතර සිටෙන්නේ කියලා. මම බෝලේ ඉන්නවට වැඩියි. ඉතින් කරන්නේ මොනවාවත් ඇදගෙන නැහැ. ඒක මට කියන්නේ මේක ප්‍රතිපදාවක් වශයෙන් කරපහත් ඉඳලා තියෙනවා. එතන මම මාගේ කියන්නේ මම ගලොත් එදිකට වයින්වට ඇත්තනේ ඒවල අක්කමයි ඉන්නේ අනේ ඒ ටික ඉගෙන ගන්න ඒකට කොමන් සර්විස් ඒ ටික නැතුව මේක දරන ආදිනේ නැතුව දරන්නේ නැහැ ඒක හැදෙන කල්යාණස්ත්‍යාගෙන් නිතර ප්‍රතිපලයක් නැහැ ඉතින් ඒක කරලා ඒ නිහතමානීකම ඒක ආධුනික මානසික ප්‍රතිකරණය සුන්දරයි කියලා ඉම කරන්න බැරි ජීවිතේ සුන්දරයි. මේ මහාපාණ කියන්නේ තමයි ඔක්කොම තුවාල වෙලා ඉඳී වෙලා කරදරේ. ඒක කරදරේ කරන්නේ නැහැ අපිට සත්‍ය දෙන්නේ නැහැ ඒකම දේ. ඇඟින් නැති වෙන කරදරේ. ඇත්තටම අපේ කාටවත් කරන්නේ නැහැ. මතකද යන්නේ කේසිස් විතරයි. තමයි මේක කරන්නේ. එහා කියලා තාපාටි කරනවා. ඉති කරගෙන යන එක වශයෙන් සිද්ධි බවයි. පාඩක සාකච්ඡා කරනවා. මේක කෙලෙස් එකක්. මේ ගන්න කෙලෙස් දෙකක්. මේ තමයි ටික ටික ටික ටික අඩු කරගෙන යන ප්‍රයත්න පුළුවන් තරම් උරේ මොකටද හරියට කරලා යන්න. ඒකට වදින්නේ කලත් එක නැගිටින්න. කොහොමද චොප්පට? නැත්නම් ඇලෙන්නේ. ඉරකට නොක්කේ. අදාළ ප්‍රශ්න දෙකක් තියෙනවා. වැඩමුළුවේ පාස් කරන්න ප්‍රතිඵලයි කියන්නේ ප්‍රතිඵල ප්‍රශ්න නැහැ. ඒ වගේ අපාරාපි ඉස්කෝලේ. වහන්සේගේ මම කාරණාව පළමුව ඉගෙන ගත්තේ මේක කලින් භාවනා වැඩසටහන දෙකක් සාදරයි. එනම් මේ අවස්ථාවේ ලැබුණ අත්දැකීම් අනිසිල් අවස්ථාව වඩා වෙනස්. භාවනා වැඩසටහන පටන් ගැනීමේදී ලොකු නන්දෝත් සමග සැකයක් පහළ වෙනවා. पुनर्ज्ञ දැන් ಶಕ್ತಿ ಬಾಯಿಸಿದ ಕಲ್ಪಿ ದೇನವಾಗ ಫಲೋದವ ಚುನಾದ ಕಾಲದಲ್ಲಿ ಉದ್ಯೋಗಕ್ಕೆ ಬಾಧ ಹೊಂದಿದ್ದೇವೆ ದವರ ಕಾಲದಲ್ಲಿ ಪಂಚನೇಯರು ದಟ್ಟಿಸಿ ಬಾಧಕ್ಕೆ ಈ ಅವಸ್ಥಾವದಲ್ಲಿ ಪಿಟಕುಂದೇಶ ಕಫಿ ಮಸ್ಕಿನೂರ ವೇದನಾವ ನಿಸ ಅಷ್ಟರ ಇಯವ ಮಾರ್ಗನು ಸಿದ್ಧಿ मैं खंड सत्य के संगी और बस तुम्हारे लगे समाधान निसा मैं बात करते हैं अदादा से भावना रही आश्वासक प्रश्वासक करते වේදනා ශබ්ද ගැටමක් ඇති නොවේ. පළවෙනි ප්‍රශ්නේ මේ කාය ප්‍රශ්නාව සහ වේදනා ප්‍රශ්නාව. දෙවෙනි ප්‍රශ්නේ චිත්තාන ප්‍රශ්නාව මේ ගැඹුරට ඇවිල්ලා. තුන්වෙනි ප්‍රශ්නේ ධර්මාන ප්‍රශ්නාව මොකක්ද? මේ හතරක් බලන්න කරක් නේ. එක මේ හතරක් දෙකට කරලා ඒ දහයකින් වැඩි දශකකට කමයක් වගේ කමේ වැඩ කරනට මේ හතරේ එකකට මාර්ගෙ පිටින් ඉඳලා ඒ නිසා මේ ඉරියව් වෙනස් කරන කාර්යයක් තියෙනවා. ඒකට හේතු වෙන වේදනාවක් තියෙනවා. ඒකට හිතනවා මේ කරකවල කෙරෙකට ධර්මාන වශයෙන් චිත්තාන වශයෙන් තියෙනවා. ඒක මේ කෙලෙස්ද නැත්ද ඉස්සරහට පස්සෙ විල ධර්මාන වශයෙන් මේ කරන්න ගියකම ප්‍රශ්නයක් තමයි තේරුම් ගන්න බැහැ. අසත්ම වැඩ වෙලා ඉන්නේ. ඒසාවට බොහෝ ආකාරයකට ප්‍රශ්නයක් තුනේ පිටහතර වෙන වෙනම වැඩ කරන හැටි. එකතු කපේ කියන හැටි. වෙන මේ හතරෙන් තොරව මොකක් හතරමයි තියෙනවා. පටන් ගන්නකොට ලේසි එක කවොක්ක කරලා ඒක දිගේ මොන බලයක් කියන්නේ ප්‍රවේශය මකර තොරණ ප්‍රවේශය නිරෝධ කරනවා. දැන් තමයි නිරෝධ කියන්නේ. ඉතින් ඒකට මට මේ ප්‍රකාශ කරන්න පුළුවන් නැහැ මම මුස්පේ කවිලා තියෙනවා. දැන් ඉතින් ටිකක් ඕන්ලයින් කියලා මේක තත්ත්වයක්. දෙන කට්ටියට හොඳ වෙනවා කියලා කිව්වම නිකන් අපිටයි අදීද කියලා. එතන මට හිතලා කියලා හොඳයි කියන්නේ කොහොමදේශයක් මම කියන්නේ මොකද අපි ඉගෙන ගන්න කරේ කතා කරන්නේ බලන්න. ඉතින් ඒකට බලන්න එක කොච්චර ඊට කරන්නේ කියලා කොච්චර කල්යනාවක් කියලා කොච්චර සංවිධානයක් කොහොමද කියලා. ඒ නිසා මේ කරන්නේ මේ හම්බුනොත් අපි දෙකොල්ලම මේ සහ කවදාවත් ප්‍රගතියකින් තොරව හටගන්න තම වෙන්නේ නැහැ. නැවතනට හමු වීමම ප්‍රගතිය. ප්‍රධාන වීමට ඉඩ තියන කඩු කරනවා. කඩුවට පදකින් අවසන් කරනවා. ආයතන කම්බලට ඒක ගැඹුර කවන්නේ කසුල කියලා සිද්ධ සමාවෙදී කියලා. ආයතන අපිට ඇන්නේ ඉතිරි කරලා තමයි. සාකච්ඡා කරනවා. Recently, I participated in a retreat conducted by Hamilton Monk. Six of the six R's of thought, which is that is left to relax the tension first, raise mind, which is wholesome, return to the object of meditation, repeat as necessary. Question. Could I use this method in addition to the laboring nodding as you mentioned? Would this six R my progress? Also, Yesterday you mentioned the book, Karma Karna himself. Would the father of the king with Kanjika then? So that was the uh, Paris. Uh, was uh, maybe a uh, Joku. Uh, maybe has been Karna himself. These 16 years have been cut into four in uh, IMS. Uh, whenever uh, the mind returns, that we have discussed, but in the English society phase, you recognize mind is off. And then you recognize you have come back and the methodology is there. When you come back, don't regret. So likewise, they have continued four stages and see how the brain is responding to that. When you come from the wandering mind to the primary object, it's always happening in four stages. The Buddha mentioned two stages. One thing is understanding I am off, second thing is correcting that to like 4. So this is the same thing expanded into 6. So like that you can talk any models and that whatever may be that is alleviating not to regret about. Main thing is not to that is the normal norm. So anything you take into worry that means you are following the Mara. You are in suffering. Main thing is not to worry, is each and every religious master mentioned. We are masters of warriors, worry, not warriors. We find thousand and one reason to worry. And not only that, we have to share with others also. කක්ක ඉතින් මේ ශ්‍රද්ධාව කියන කොටයි, සීල කියන කොටයි, සමාධිය කියන කොටයි, ප්‍රඥාව කියන කොටයි. ඔය කරන්නේ කරන්නේ ගෞරවය කරනවා. ඔය ඉතින් මේක එක තව මොඩල් එකක්. ඒ වගේ නෝට් කරනවා කියනකොට ද්වේෂයෙන් තොරව නෝට් කරනවා. අපි තාමත් විතර නැති කරන්නේ වේදනාවට. ඉතින් මේක එක නෑ එක ක්‍රමයකට කරනවා. සමහර වෙලාවට සමහර ක්‍රම බලනවා ෆිට වෙනවා. සමහර වෙලාවට නිකන් කවරි කරන්නේ. ඉතින් තමයි පුළුවන් ඒක ඒ විතරයි කාලේ ඒකට සම්පූර්ණ ගරු ස්වාමීන් වහන්සේ සංවිධායක කොමිටුවේ ආරම්භයේදී භාවනාශාලාවට වතුර තේකෝක බෑග් ගෙනවන ලෙස ගෙනගන්න ලෙස ප්‍රකාශ කළා. සමහර යෝගීන් උපදේශය පිළිගන්න ගෙන ගෙන එන ලෙස දැනුන්නේ පොතක් පෑන රෙකෝඩරේ පමණයි. පස්සේ පස්සේ භාවනා වාරයේදී මල්ලසේ සත්‍යය කරා. තව තේකෝක ශාලාවට ගෙනෙන්නේ ඌගි දරන්නේ නැහැ. යෝගින්ද කඩලා ගෙනෙන්නේ සමුදාය කොමිටුවේ සත්‍යවාදී කාර්යයක් වෙනවා සර්. ඒ වාර්තා ඒ නිසා ගත මිනිස්යා හිතලා තියෙන්නේ මේ රිට්‍රීට් එකේ ඉන්නකොට සංවිධායක මණ්ඩලයේ විචාර සාන්තිය ඉතින් ඒක ඉස්සෙල්ලා දැනුම් දෙන එක තමයි සංජායක මණ්ඩලයේ තියෙන ප්‍රජාතන්ත්‍රය. අපි මේ වෘත්තිකී කෙනෙක් ඉන්නවා. ඒක උල්ලංඝනය කරන වෙලිය සංජායක මණ්ඩලයේ කියලා කියනවා. සංජායක මණ්ඩලයේ වෙන හැකියාවක් හෝ කරදරයක් වෙන්න කරන්නේ නැහැ. ඒක මතක් කිරීමක්. ඒක රිමයින්ඩ් ideas the same in particular those we are on the fifth sixth day so therefore a remind basics Otherwise also will be uh, dilute. So that means that even though it is not prominent, another person hurt. That we are responsible. And that has been already thought about. So therefore, twice we are responsible. So these uh, listened to what the organizer says, what the basic instruction is. Does it hear? Oh, nice. Does it දැන් ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවේ කාලය පිළිබඳ දැක්වෙත් මගේ රටාවක් තියෙන අවසරයි. ලෝකයේ කෙලෙස ඇති සෑම මොහොතේම රුචි අරුචිකම් මල්ල වෙන තරමකට සූදානම් වුණාට මේ ගැටලුව ගැටලුවක් නම් නොවේ. සොලත ප්‍රතිපදාවේ විශ්වාසයෙන් දෙන මම සංවිධායක මණ්ඩලය ඕනෑම දෙයකට එකතු වෙන්නේ. ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර මඟ දෙන්නේ මගේ ලෝකයේ ඉදිරියට නෙමෙයි. තවත් බොහෝ දෙනෙක් විශ්වාසයට ඇති. සෑම ශක්තිය බලය නිරෝධ නිර්දේශක වහන්සේ ලැබෙනවා. අර සම්දායක මනෝලේ මේ රාත්‍රී ධර්මදේශනාවේ වේලා වෙනස් වෙන්න පිළිබඳව වැඩි දිනාගේ මතයේ මමද ගත්තතුමු තමගලා වෙනස් කිරීමේ අවස්ථාවක් වටනා නොදැන දවස දිමා කිරීම නිදාන සුදුසු වෙන්නේ එම ධර්මදේශනාවේ මාසකට දෙවියන්ට මගදීට පිළිගන්නේ බව මගේ නිම අතේසික ආරම්භන විශේෂයේදී කටින් ප්‍රසිද්ධියේ හේතින එහෙසිතේ ධර්මදේශනාවට සහභාගී වෙන්නේ පස්සේ දින කීපයේ මහත්ම චිත්‍ර වේකට ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ අවශ්‍ය කාර්යයන්ට හැඩ ගැසීම තරම් නිහතමානීව උන්වහන්සේගේ සෝපහසු මොහොතකට සිටියේ. යෝගී තන්ත්‍ර දානෙදෙන වනසින්තේ ජීවිතයන් සිත සුසුජර ගලවේ සිටින. උදාරකට කියනවා. තාසේ වැඩ සම්මන්න වෙනස් කිරීමකට එළියෙන් සම්බන්ධ වෙන මේකේ සංජානන මණ්ඩලයට අනේක වාරයක් ප්‍රතිකූල කරනවා. AI කරයක් මක් සේ වෙන ස්ටේජ් එකකින් කරන්නේ මාකට අදවලට කිසිම අඩපාඩුවක් නැතුව භාවනා කරගෙන ඉන්නේ හැකියාවලදී අදායකින් කාර්යසිකත සැලසුම් කිරීම සහ ඒ සැලසුම් ඒකාකාර ඒ ආකාරයෙන් ප්‍රයත්න කිරීමක ඔවුන් කැපට කාලය සහ මනසේ නිසා ඒ නිසා කවුරුත් සංගායක මණ්ඩලයේ නිලි ඉදිරිපත් කර කරදර නොකර අපි මේ වැඩසටහනට අවශ්‍ය අවනත වෙන ලෙස සියලුම ලෝකයෙන් කරුණා දෙන්න. විතක්ෂණ අපේ අවශ්‍යතාවය ඇසිදෙන්නේ. සංදාය මණ්ඩලයට මෙත්තම ඇඩ්‍රස් කියන අවශ්‍යයි. ඒ නිසා අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දායක සභාව විතක්ෂණ වැඩ පිළිවෙල ෆිට වෙන බව මතකයි. එතුමා අනුගමනය කරන සංදාය මණ්ඩලයේ යෝජිත සහ දැනට දිනක් කර්මයක් කරන ප්‍රාණික වැඩසටහනට අපිට ෆිට වෙන බව. බුදුදහමේ හැමදාම වැඩ කරලා කන්ටෙන්ට් නම් තරදේ සත්‍යය ප්‍රැක්ටිස් කරන්නේ මේ පරිපාලකතා කරලා. උදාහරණයක් සතිය තවතවත් දෙනවා. උදාහරණ සමග මේ වගේ බාහිර වැඩ පිළිවෙලකට සහභාගී වෙන්න අතමට අවස්ථාවක් දෙනවා. ඒක සත්‍යයි. අත්කෝ පරීක්ෂණයක් කරන්න ඕනේ මෙයා කොහේ කරන්නේ කියලා. මම එකමද කියන එක අවබෝධ කරගන්න. ඒ නිසා කවුරුහරි කොමිෂන් එකක් දාන්න ෂුවර් මට වෙනවා ඒකම කියන්නේ. විදක්කර මොන මේක පාරක් කරා. අන්තර සංවිධායක මණ්ඩලයට අතුරුනා. මේක තේරෙපන්න දැකලා ඉන්න නම් ගන්නවා නේද කියලා.